නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදා භික්ඛවේ භික්ඛු රුක්ඛං අච්ඡත්තං ව්‍යාපාදං උප්පන්නං අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති දෙවික්කවේ බික්ඛු සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං සන්තං අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අසන්තං අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යතාච අනුප්පන්නස්ස ව්‍යාබාධස්ස උපාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස ව්‍යාබාධස්ස පහානං හෝති තංච පජානාති යතාච පහිනස්ස ව්‍යාබාධස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති මොකද මේ යෝගාචර මහා සංඝරත්නය හොතරයි මේ අතිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙන සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන යනුව විභවති ප්‍රත්‍යා වූ මේ කායන පස්සන පාදවය මේ වේදනාන පස්සන පාදවය චිත්තාන පස්සන පාදවය කියන ඒ කොටස් ඉක්මවලා දැන් මේ වෙලා තියෙන්නේ අපතලා තියෙන්නේ ඒ අවසාන ගැඹුරු ධර්මානුපස්සනාව කොටසයි ඒ ධම්මානුපස්සනාවෙත් අපි කලිනුත් මතක් කරගත්ත විදිහට නීවරණ වශයෙන් එක පාඩුවක් කරලා පෙන්නවා. ඊගාවට උපාදානස්කන්ධ පහ ආයතන හය උද්ධංග ධර්ම හත චතුරාර්ය සත්‍ය හතර කියලා ඒ කොටස් කීපයක් කඩා පෙන්නනවා. එනිත් මේ නීවරණ පබ්බේ තමයි අද අදත් මේ පාඩටත් ධර්ම දේශනාවට මාතෘකාව වෙන්නේ. මේ නීවරණ පබ්බේ පවතිනා වූ මේ ඓශික ධර්මයේ මීට කලින් ඒ චිත්තානුපස්සනා කොටසදී සෑහෙන දුරට දුරට මූල ධර්ම වශයෙන් හෝ අධ්‍යක්ෂින් වශයෙන් හෝ ඒ ශ්‍රාවකයන්ට යෝගාවචරයන්ට ලබා දීලයි සර්වඥන් වහන්සේ මේ ධර්මානුපස්සනා කොටසට හිතනම් වන්නේ ආරාධනා කරන්නේ. ඒ නිසා චිත්තානුපස්සනා කොටසදී සරාදං සරාදං වා චිත්තං විත රාගං වා චිත්තං විත දෝසං වා චිත්තං සමෝහං චිත්තං ආදි වශයෙන් ඒ රාග දෝෂ මෝහ වශයෙන් ඇති නැති හිත් පිළිබඳව මූලික අදහස ඉදිරිපත් කරලා දීලා තියෙනවා චිත්තානුපස්සන කොටසට. එහි වඩාත්ම මූල ධර්ම කොටසක් වශයෙන් හඳුන්වා දීලා දැන් මෙතෙන්ට එනකොට යෝගාචරයට සමාජික වශයෙන් එහෙම නැත්නම් භාවනාවට මතුවෙන බාධක වශයෙන් ඉදිරිපත් කරමින් අර කලින් හඳුන්වා දීපු කොටසේ විශේෂඥතාවයක් ඉදිරියක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේක භාවනාව වශයෙන් නැත්නම් අත්දැකීමට සම්බන්ධ කරලා සමාජයේ ජීවිතයේ වශයෙන් අත්දැකීමින් යන යෝගාවචරයට නම් උපදුනා වූ කාමරාගය, ව්‍යාපාදය ආදී ධර්මයේ මුලින් මුලින් විශේෂම කායන පසනා කරකට එනකොට වේදනානුපස්සනා කරකට එනකොට ප්‍රහාණය කළ යුතු දකින්නකොටම එයින් මගහැරලා අයින් කරලා අලාවබලා තමන්ගේ මූල කර්මස්ථානයේ වෙන්නේ කායනුපස්සනාවකෝ මතු කර ගැනීම පහාන සංඥා වශයෙන් පෙළෙනවා. ඉතින් අපි කලිමුත් මතක් කරගත්ත විදිහට සමහර විටක යෝගාවචරයට මේ මුල් මුල් අවස්ථාවේ විපස්සනායේ මුල් මුල් අවස්ථාවේ මේ මතුවෙනා වූ නිවන ධර්ම චෛසික ධර්ම එක එකක් වෙනකොට හඳුනා ගැනීමක්වත් උනන්දු කරවන්නේ නැහැ. උනන්දු කරවන්නේ මේ මතුවෙන සියල්ලම ඉතිවිලක් වශයෙන් හෝ එහෙම නැත්නම් හිත පිට යාමක් වශයෙන් හෝ මිනී කරමින් පොදුවේ මිනී කරමින් වහාම හිත ඇති ඉක්මනින් හිත ඒ මූල කර්මස්ථානේ හසුරවන්න කියලා. මේ නිසා යෝගාවචරයා උච්චර ලොකු තේරීමක්, දීර්මක් නොකර උපදින කාමච්ඡන්ද වේවා, ව්‍යාපාද වේවා, කීන විද්දේ වේවා, උද්ධච්ච කුත් විචිකිච්ඡා කියන කොයිදී ආවත් ඒක හිත පිට යෑමක්. නැත්තම් හිතීමක්. නාම ධර්ම. අපේ විශේෂයෙන්ම හිත පිට යෑමක් සහ කල්පනාවන් වශයෙන් මෙනෙහි කරලා ගත කරගන්න. පහාන සංඥාවෙන්ම තමයි එනකොටම මෙනෙහි කරලා තමන්ගේ මූල කර්මස්ථානේ මතු කරගන්න. ඒත්තර වේදනානුපස්සනාවට කියන දෙවෙනි පාඩුවේ පෙන්වුවාට පස්සේ මඩ රසයෙන් ඒවා චිත්තානුපස්සනා කොටස් වශයෙන් සරාගං විතරාගං සදෝසං විතදෝසං සමෝහං විතමෝහං ආදී වශයෙන් ඒවා පිළිබඳව ටිකක් නැත්නම් ඒන පිට යන හිතවිලි එහෙම නැත්නම් හිතන දේවල් හිතට මතුවෙන සායිසික ධර්ම කොටස් කරන්න ඉගෙන ගන්න. මේ වෙලාවේදී ඔබ තාමත් යෝගාවචරයට බාධක මට්ටමට අනුසුරුදායක මට්ටමට පවතිනවා වෙන්න පුළුවන්. නමුත් එතනදී ටිකක් අර මූල කර්මස්ථානයේ නිතරම හිතේ පවතිද්දී මේ ඇති වෙනා වූ සරාග හිත, අදෝස හිත, තමෝ හිත දකිමි. ඒ ඒවා ඉස්මතු කරන්න දෙන්නේ නැතුව. මූල කර්මස්ථානයේ මගේ හිත තියෙනව නේද? මගේ මූල කර්මස්ථානේ තාම මැකිලා නැහැ නේද කියලා මේ මූල කර්මස්ථානේ පවතිද්දී ඉන්නා වූ රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි දකින්න පුළුවන් තත්ත්වයට එනකොට කීප වතාවකම කලවත්පතක් කරගත්තා වගේ ආධුනික යෝගාවචරයන් නම් ටිකක් කලබල වෙනවා. කලබල වෙන්නේ මොකද? මගේ මෙච්චර භාවනා හොඳට ඇවිල්ලා දැන් ආය අරමුණ යට කරමින් මේ රාගේ මතුණා නේද? ද්වේෂේ මතුණා නේද? මෝහේ මතුණා නේද කියලා මේ චිත්තානුපස්සනාවේ කොටස් කරන තාලෙට නිව මොකද මේ ආයෙත් හොඳට භාවනා ගිහලා මොකද මේ ආයෙත් මතුනේ කියලා <coughs> අර පිටින් මතුනා වූ බාධක ධර්ම පිළිබඳව පසුබාහන ගතියක් අදිෂ්ඨානේ බිඳ ගන්න ගතියක් තියෙනවා. ඒකට උනන්දු කරවලා දෙන්න ඕනේ මතු කරවලා දෙන්න ඕනේ මේ රාගය දැන් ආවත්, ද්වේෂය ආවත්, මෝහය ආවත් ඒ අතරමැද අවශේෂ වශයෙන් හෝ නී මේ නීන මට්ටමක හෝ නැත්තම් මේ මුදුගත් මට්ටමක හෝ අප්‍රකට මට්ටම හෝ තාම මූල කර්මස්ථානයේ තියනවාද නැද්ද කියලා බලන්න. ඒක යෝගාවචරයේ ධෛර්යය ඇති කරගන්න යෝගාවචරයාටම තමන්ගේ සති සමාධි දෙක අඛණ්ඩව පවතිනවාද නැද්ද කියලා බලන්න ලොකු රුකුලක් වෙනවා. එහෙම නැතුව අතුින රාග දේශ මොහ හිතවිලි වලට බය වෙලා, අරදිලා, ඒ විලාවේ <clears throat> තවමත් අප්‍රකටව නමුත් එහෙම නැත්නම් ප්‍රණීත නැතෝ නමුත් පවතින මූල කර්මස්ථානයට යටපත් කරගෙන හිත පිට ගන්න අවස්ථාවක් වෙන්නේ කියලා. ආනේකේ වළක්වලා මතක් කරලා දෙනවා දැන් රාගය ආවත්, ද්වේෂය ආවත්, මෝහය ආවත් ඊ අතරමැද තමන් ගත්තා වූ ආනහපාන මූල කර්මස්ථානයේ හෝ ඉන්දිය හැකිලිම කියන ආ මූල කර්මස්ථානයේ හෝ වෙනත් කිසියම් ගත්ත දෙයක් තියෙනවනම් ඒක පවතිද්දිම නාටක ස්වරූපයෙන් කියනවනේ ඒකත් වේදිකාවේ පවතිද්දිම රාග දේශ මොහ කියන කට්ටිය ප්‍රධාන චරිත රඟ පාන්න පටන් ගන්නවාද? එහෙම නැතිනම් සම්පූර්ණ වේදිකාවෙන් මූල කර්මස්ථානේ පළවා හැරලා. රාග දේශ මොහ වේදිකාව ආක්‍රමණය කරලාද කියලා යෝගාචරය කලබල නොවි නිවේදන සිල්ල බලන්ට උනන්දු කළොත් අනිත් දවසේ අද පෙරදුනත් අනිත් දවසේ පරියන්කෙදී ගිය වෙලාවේදී මූල කර්මස්ථානේ මඳුන්පත් මුදුන්පත් කරගත්තා ඒ ක්‍රමයක මේ මූල කර්මස්ථානයේ තියෙනා වූ ගුරුසු ගති මූල කර්මස්ථානයේ තියෙනා වූ ඕලාරික ගති ක්‍රමයෙන් අඩු වෙනකොට මේ රාග ද්වේෂ මොහ වගේ දේවල් එන ආවේදිකාවට නැත්නම් තමන්ගේ භාවනා දර්ශන තලයකට එනවා. ඊ ආවත මූල කර්මස්ථාන සම්පූර්ණ මෙట్లా කියන්නේ නේද? නැත්නම් මගේ එකම පරමාර්ථ එකම යුතුයකම මේ මූල කර්මස්ථාන පැවැත්වීම නේද කියලා හොඳට අර මූල කර්මස්ථානීයම තරණයි මූල කර්මස්ථානීයම පිහිටයි කියලා අංගී ගහගෙන යන මිනිහට දුදුරු ගහාරේ කමක් නැහැ කියන වගේ එහෙම එන්න උත්සාහ කරනවා නම් අන්න යෝගාවකට පුළුවන් වෙනවා ධාම බලවත් විදියට බාධා කරන්න මූල නීවර ධර්ම ආවත් තමයි එන්නේ වැලක් තියෙනවා. තරන්ට සරණක් තියෙනවා. ඒ සරණ මේ වෙලාවේදී ජයගෙන නෙමෙයි තියෙන්නේ. නමුත් මේ සංසිද්ධියෙන් බැහැර වෙලා නැහැ. අන්න ඕක සරණයක්. ආනෝක තේරුම් ගන්න ඕනේ. එන්න මේක තේරුම් ගත්තොත් විතරක් මේ යෝගාවචරයට පුළුවන් වෙනවා මින් මූල කර්මස්ථාන ප්‍රකටව තියෙන වෙලාව. මින් මූල කර්මස්ථාන ප්‍රණීතව වැටෙන වෙලාව. ඕන ඊගාවට ඒක ඒ ක්‍රමයේදී සිහින් වෙනකොට හීන භාවයටපත් වෙනවා අප්‍රකට භාවයටපත් වෙනකොට ඔන්න ඕලංකාරයෝ ඔන්න වෙස් බඳුන් කාර්යෝ එක එකනායක එකනාර තියෙන ඉගේ පාඩුවට රුංගා ගන්න ආලේ යෝගාවචරයාගේ මූල කර්මස්ථානයේ මුල් තැන දෙන්න ඕනේ. ඒක දැන් මේ සූම් වෙලා තිබුණා. අප්‍රකට වෙලා තිබුණත් මේකම බලා ගන්න ඕනේ කියන හැඟීමෙන් හිටියොත් දැන් මේ කට්ටිය රෝග බිඳගෙන එන වෙලාවක දක්ෂණන් දැක ගන්න පුළුවන් වෙයි මෙන්න ඉස්සලා රාගයේ තිබුණා දැන් තිබුණ තැන ද්වේෂය මෙන්න එනවා. ඒක ටික වෙලාවක් යනකොට ද්වේෂය තමන්ගේ රාගයට දක්වන්න පටන් ගන්නවා. ඊගාට ද්වේෂය බහලා යනවා. ඒ වෙනුවට ආය රාගය එනවා. ඒ නැත්තම් මම මේ භාවනා හරිද වැරදිද කියලා තෝන්තු කරවලේ මෝහය එනවා. ඒගොල්ලෝ එන හැටි, පැවතිලා රංගන දක්වන හැටි, බහලා යන හැටි කියන විදිහට මේ සුති පිළිවෙල මුල මැද අග. චෛතසිකවල මුල මැද අග දැක ගන්නට නම් ඒකාන්තයෙන්ම මූල කර්මස්ථානයේ කියන තේමාව නොකැදී පවතින්න ඕනේ. ඒත් තාම පෙන්නේ මේ පිටින් එන ආව නිවර්තනෝ බාධා කරන්නා වූ කරදර කරන්නා වූ උගුරේ හිරෙච්ච දෙයක් වගේ ඇහැට වැටිච්ච කුණක් වගේ පේනවා. නමුත් අර අකන්නව පවතින ආ වූ මූල කර්මස්ථානයේ අදහාගෙන ඒකයි මගේ යුතුයකම කියලා කටයුතු කරන යෝගාවචරයකට නම් එnde එnde එnde එnde එnde තමන්ගේ කොඳුයට පෙළ හයි වෙනවා වගේ ඒ වෙලාවේ ඔච්චර නීවරණ බලවත් වුණත් මුල කර්මස්ථාන ලෝකෙදී පවතිනවනේ මගේ හිත ඒකම හොයනවනේ කියන පැත්ත ඡය ගන්න පටන් ගන්නකොට පිටින් එන ආයුධ පිළිවෙල මුල මේමයි මැද මේමයි අග මෙහෙමයි කිය එnde එnde එnde එnde ඒව පරිච්ඡේද කරන්න පුළුවන්. අජානාති කියලා කියන්නේ ඔන්න ඔයගේ ඒකේ මුල මැද අග දැනගන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒකකට ඒගොල්ලන්ට අර තරම්ම වේදිකාවේ පොළොවේ අඩි හප්පලා හත් අඩිය පා ගන්න හම් වෙන්නේ. නටන්න හම් වෙන්නේ නැහැ. මොකද ඒ කාලේ ඒ කියන්නේ ඉතර ඒගොල්ලන්ගේ නැතිලම මේ බලන්නේ ඒ වෙලාවේ පැත්තකට තල් වෙලා හෝ පවතිනව මූල කර්මස්ථානේ සරණ. එතකොට අර ගොල්ල එන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික දුමින වෙලා යන්න පටන් ගන්නවා. ඊට ප්‍රහාදී අවස්ථාවක් වගේ තමයි බේන්නේ ධර්මානුපස්සන කරදී. ධර්මානුපස්සන කරසේදී මුලටම මොන කර්මස්ථානේ ප්‍රකටව පවතිනවා ඒවව දන්නවා යෝගාචර වෙනකල ඉඳි තෝ මේගොල්ල එනවා එන වෙලාවේදී උගෝග ලක්ෂණට තමන් හිතේ මෙන්නේ නැතුව තමන් හිත නැතු වෙන්නේ නැතුව රාගේ මතුණා. ඉතින් මොකෝ? මේ අත් නතුණා මේ නැතුණා. මේ නැතිවිච්ච එක ඇති වුණා. මේ ඇතිවිච්ච එක පළතුණා. මේ ඇතිවිච්ච එක නැතුණා. ආන්න ඔය විදිහට අර නුවර ධර්මයන් නිකන් අණුවෙන් අල්ලන්න පුළුවන් තරමට. ඉතරන්න අඬු වෙනු යතම දෙකම අල්ලන්න කියලා පුච්ච ගන්න වෙලාවලුත් තියෙනවා. දැන් අඬුව තියාගෙන අත පුච්ච ගන්නවට. ආන්න වෙලාව එනකොට ඒ යෝගාවචරයාගේ මුල කර්මස්ථාන පිළිබඳ දක්ෂතාවයමයි එකම නිම්ම වෙන්නේ මේ බාහිරින් එන කරදර ටික තමයි. නමුත් කිසිම වෙලාවක ඒවා ගෙන්න ගන්න කියලා නම් පොතකවත් පතකවත් නැහැ. ඒවා එන එක ස්වභාවයි. මුදාන්ට ගියාම රැල්ල ගහන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම රැල් ගහනවා. සමහර රැල්ලේ ඉබිලා නාන සමහර උඩ පැනලා බේරෙනවා සමහර දැන් කාලේ තියෙන අලුත්ම සෙල්ලම රැල්ල පදිනවා. විශාල මේ ජනප්‍රිය ක්‍රීඩාවක් බාටපත් වෙලා තියෙනවා ඒ රැල්ල රැල්ල පාටිනි. ඒ පරණ අපේ මොදායි ඉන්නේ පුදු ළමයි ඔක පුරුදු කරලා දුන්නා දැන් ඔය බොහෝ කාලෙට ඉස්සෙල්ලා දැන් සුද්දක් පුරුදු කරගෙන දිනවා බොහෝම ජනප්‍රිය ක්‍රීඩාවක් බාටපත් වෙලා. ඒක බොහෝ කරලා දින වෙලාවට උඟක් විනෝදේ ලැබෙනවා. ඒ වගේ තමයි මේ අර මූලික වශයෙන් කායන ප්‍රශ්නාවකේ මූල කර්මස්ථානය. කීමත් වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් වලට එනකොට මූල කර්මස්ථානේ දුර්වල කරමින් පහළෙන් පිටින් පහළ වෙන්නා වූ වේදනා මේයිසික ධර්ම මතුවීම යාන්තක් භවනා කඩානගෙන ඉදිරියට මට්ටමක් පැනලා ඒවා එළදිහා ඒවා පවතින දිහා යන දිහා බලානින්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තා නම් මේ යෝගාවචරය දැනෙන දුරට තනියම භාවනාවක් කරගන්න පුළුවන් ශක්තියකටපත් වෙච්ච කෙනෙක්. මේ අවස්ථා තුනේ මු විස්තර කිරීමට මුහුණ වුණාට සමහර විටක ඔය මැද අවස්ථාවේදී ගා කල් වැටෙනවා. තමන් කවදාකවත් පිහිට ගන්නේ නැහැ සරණ යන්නේ නැහැ. මගේ මෙච්චර මේ කෝලන් මෙච්චර මේ විචූරණ මෙතෙක් මේ විශ්වෙස් බෙස්බඳු මේ විදිහේ නාටකම් කොච්චරද මූල කර්මස්ථානයේ තියෙනවා නේද අල්ලන්න පුළුවන් නේද කියන විශ්වාසය එන්නේ පොද පොන්ද බණ තියෙන යෝගාවචරින්ට විතරයි. උගලට දෙනෙක් මෙතනදී පාවා. ආවදින චෝදනා කරනාට රාගය ආව, ද්වේෂය ආව, මෝහය ආව ආදි වශයෙන්. නමුත් මේ යෝගාවචරයට ඇති කරලා දුන්නොත් ඒ ඇති සංඥාවක් මේ වෙලාවේදී මූල කර්මස්ථානෙම සරණ යන්නේ කියලා ජය ගත්තොත් ඔක සතුටක් වෙනවා. ඒ තාම නීවරණය පිළිබඳ මූලික අධ්‍යයනය ඉවර නන්නේ. ඉවර වෙන්නේ මේ සම්මානුපස්සනා කොටසේදී එතනදී මේක අපි කලින් සඳහන් කරගත්ත විදිහට කාමච්ඡන්දේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාදේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සට මතර සඳහන් කරන්න ආව දෙයක් වෙන්න පුළුවන්. ඒව එනකොට ඉදබිත්ත වේ බික්කු සන්තං වා අධ්‍යත්තං කාමච්ඡන්දං නැත්නම් ඉදබිත්ත වේ බික්කු සන්තං වා අධ්‍යත්තං ව්‍යාපාදං ආදි වශයෙන් මගේ సంతානයේ දැන් කාමච්ඡන්දේ පවතිනවා. මගේ సంతානයේ දැන් ව්‍යාපාදේ පවතිනවා කියලා අදාළයි. ඒ කිසියම් කරගාටුවක් ඇත්තේ නැහැ කිසියම් නම්බුවක් ඇත්තේ නැහැ. ඒ සුද්ධ ධර්මීය. හරියටම පිම්බීම ඇතුලේ පවතිනා වූ තද වෙන ගතිය දැක්ක, පෙරපෙන ගතිය දැක්ක, උණුසුම් ගතිය දැක්ක ආදී වශයෙන් අනිවර්ණයාගේ යත්තා වූ මේ ලක්ෂණ දක්වනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් පුතුකාරයෙක් වශයෙන් ගිහිලා වෙන බලකොටුවකට පේන තෙක් තැනක මානෙ හැංගිලා ඒ බලකොටුව ඇතුළේ සිදු කරන්නා වූ සෑහෙන කටයුත්තක්ම හොඳට ඔත්තු බලනවා. තමයි කවදාකවත් නරකයි හඳුන්වා දෙන්න මම මේ ඔත්තු බලන්නේ කියලා එහෙනම් ඒ ජීවිතය එතනින්ම හමාර වෙනවා. පුළුවන් තරම් ඒ මධ්‍යස්ථ ඉඳගෙන උත්කාරයක් බව දැනෙන්නේ නැතුව හැංගිලා හෝ ඒ කටයුතු කරනකොට මේ බල කඳවුරේ තියෙන බලවත්කම නැත්නම් කොතනද වෙඩි බෙහෙත් හංගලාදී කොතනද ආයුධ හංගලාදී කොතනද මේ බල කඳවුරේ ඉන්න අනනේ නිලධාරියා ඉන්නේ ආදි වශයෙන් දැකගත්තොත් දැක ගන්න තරමටම උත්කාරයට ලැබෙන සන්තෝෂම වැඩි වෙනවා. දුරීම වැඩි වෙනවා. ඒ නිසා උත්තු බලවත් මේ කන්දවල ඉතර බලවත් එකක් නෙවෙයි මේ මේ වේම් බහක් වගේ එකක් කියලා යන්තම් අඩුතක් හේතුවක් කරගෙන ගිහිල්ලා <clears throat> පස්සේ යුද්ධයට ගියා නම් අමාරු වෙයි. ඒ නිසා පුළුවන් තරම්ගේ බලකන්දවලේ තියෙන ආ වූ වැදගත් අංශ දැක ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයට වෙනිච්චාම ඒකට බය වෙලා ඒවා දකින්නකොට වේවලා උගුරකට වේවලා අතිතු කරන්න ගත්තොත් කවදාහක්වත් බෑ. එතකොට අර අපන බල්ල දුවන මිනිහ එලවෙලව හපනවා වාගේ මේ නීවරණ ධර්ම එලවෙලව යෝගාචරයට පහදේ. නිසා යෝගාවචරය ඇතුළේ තියෙන තෝරේ නිවට අභියෝග සීනි ස්වરૂපයක්. ඊට කලින් අර කායන පස්සන දක්ෂ වෙලා, වේදනාන පස්සන, චිත්තාන පස්සන දක්ෂ වෙලා දැන් නිවර්ණ එනවමයි. ඒ නිවර්ණ පිළිබඳ ਸਰවඥාන්සේ ප්‍රතිපත්තාන සඳහන් කරලා තියෙන්නේ මෙහිමයි. ඉන්න දැන් ආවා. මගේ දැන් යුතුයකම තියෙන්නේ මේ අත්තා වූ ව්‍යාපාර. අත්තා වූ නැත්නම් නැත්තා වූ ව්‍යාපාර. නැතිව ඊට ඇති වෙන්නා වූ ව්‍යාපාර. ඇතිව සිට නැති වෙනා වූ ව්‍යාපාද නැති වෙලා ආයමත්තර නූපදේතාලයට නැති වෙනා වූ ව්‍යාපාදෝදී මේ එක එකක් දකින්නයි කියුවාම මේක හරියටම අර මූල කර්මස්ථානයේ ධාතු මනසිකාරයට බොහොම සමානයි මූල කර්මස්ථානයේ හිත හොඳට ඉල්ල වෙලා මුහුණට මුහුණ දාලා ඉන්නකොට ඉතින් එන්නේ එන්නේ එන්නේ කියන ප්‍රඥප්ති ගති ප්‍රඥාපි සතහන් ආකාර හැලිලා ඒ වෙනුවට ඊයතාව තද වෙන තෙරපෙන උණුසුම් චංචල කම්පන ගති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට පුළුවන් ඒක මගේ චංචලයක්, මගේ කම්පනයක්, ඉස්සේ කම්පනයක්, පුරුෂ කම්පනයක්, උඩ කම්පනයක්, යට කම්පනයක්, හොඳ කම්පනයක්, වැරදි කම්පනයක් ආදී වශයෙන් තේරින් බේරින්කින් නැතුව බුදු කම්පන භාවය. කම්පන ස්වභාවය. මේ ඇති, ඒ ඇති, ඒ දකින ඇති, ඒ නිලතාව. හොඳට හැදෙලිව දැක ගන්න පුළුවන් තත්ත්වයක වෙනවා. එතකොට යෝගාවචරයට පුදුමාකාර මේ දේ පිළිබඳව ආගන්තුක ගතියක් ඇති වෙනවා. මොන එකක් නෙවෙයි මම කරන්නේ හුදු නිරීක්ෂණයක් පමණයි. නමුත් ඒ නිරීක්ෂණය තුළ මුළු සංසිද්ධියම යටපත් කරන්න පුළුවන් තරම් පුදුමේ කාර්යකාරීතාවයක් තියෙනවා. මෙතන එහාට ඉක්මන් වීමෙන් තමයි යෝගාවචරය හෝ දේශපාලනඥයෝ හෝ මොකාවෝ අමාරු වැඩි. ඒ දැක ගැනීම, தත්ත්වේ වටහා ගැනීම හොඳ වේලාවක් කල යුතුයි. පෙරලයි Taman තේරුම් ගන්න ඕනේ මම ඊගාට කල යුත්තේ මොකද්ද? එහෙම නැත්නම් එහින් එන යෝජනාව මොකද්ද කියලා තේරුම් ගන්න. දැනගත්ත ගමන් ඒකට කුලක් වුණොත් කම්පණය වුණොත් ඒක තමයි මාය අපෙන් බලාපොරොත්තු වෙන දුර්වලම දුර්වලම. දැකලා ඒ පිළිබඳව නැවතත් න්යායි නැවතත් න්යායි කලබල වෙන්න හොඳ නැහැ කියලා අපන්න කරනවා. නැත්නම් අවිරුද්ධ මේ දිහාම බලන්න පුළුවන් නෑ ඇත්ත වශයෙන්ම අරොත් දේශනාව හොඳ හරි තේරුම් ගත්තොත් වෙන තියෙන්නේ එවැනි දීර්ඝ නිරීක්ෂණයකින් මේ බලවත් සතුර දුරවල යම්ම වෙලාවක අපි ඒ සතුරට කිපුණොත් සතුරට ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඒකමයි ඒ සතුර අපේ නිල්ලනදී ඒකම අපේ දුර්ලභමක් වඩපත් ඒ නිසා තලතුණ වෙන්න වෙන්න වෙන්න ඒ එන රාගේ කොච්චර බලවත් වුණාද? ද්වේෂේ කොච්චර බලවත් වුණාද? මේ යෝගාවචරය තේරුම් අරගන්න වෙනවා මේ කොච්චර රාගය ඇවිල්ලා මේ සිත ගහලා පිටලා ගත කළා. ඒ බව දැනගැනීමේ ශක්තියක් සතියේ තියෙනවා. සංවේදනට වඩා උග්‍ර රාගයක් මතුවෙලා ඒ පිළිබඳව දැන් අවදීන් ඉන්නේ කියලා ඒ යෝගාචර සත්‍ය අවබෝධ කරගෙන ඒ අතරමැදත් මූල කර්මස්ථානේ දකින්න පුළුවන් නම් ඒක අවබෝධ කරගෙන එහෙම නැත්නම් මුළු කයේ හෝ හිත පවත්වාගෙන යන්න බලනකොට මෙතෙක් කල තමයි තමන්ම යටපත් කරගන්න තරම් අධිකාරියක් නැත්නම් ඒකාධිපතිත්වය පවතපු මේ රාගය කුක්කෙක් වාගේ යටපත් කරන්න පුළුවන් නොබල ඒක දිහා නොබල දැනගෙන ඉඳින්නේ ඇත්තේ ඇත්තේ නමුත් අන්දේ වේද වගේ කියන විදිහ නැත්නම් අන්නාරති රාගා කියන තුන්දර ඇවිල්ලා <clears throat> සර්වචන් ආංශේ ඒ බෝධියට උත්සාහ කරන බෝසත් කාලේ ඒ දඟලපු නැගලිල්ලේදී හැප්පරලා බැලුවේ. ඊළඟ ආයේ අපච්චිට ඔය බැරි වුණාට අපි අපි තුන්දෙනා ගියොත් නම් අපි බීම දානවා. යා තරුණේ. රංගන ගැඟුවා. නමුත් කිසිසේත් නෑ. සිවුරේ මේ මේ මාරේ ඇවිල්ලත් බැරි වුණා කියලා කියන සිවුරු කොනක් අප්පොල්ලා. ඒ වගේම තමයි මේ සන්නාර තිරංග ආවට බැරි වුණා සර්වඥාන්සේගේ. ඉතින් ඒක නිකන් චින්තන කරලක් අතට. ඉතින් ඒකදී ආය ගහන්න බඳින්න යන්න ඕනේ. ගහන්න බඳින්න ගියා නම් ඒකම තමයි අපේ දුර්ලභම. ඒ නිසා මෙතන තියෙන පදානාති කියන පදේ පමණයි. මොකද අපිට මේ අපි මේ ඉදිරිපත් කරගන්න හදන අදහසට හේතු වෙන්නේ තව බුදු සාසනෙම ගන්න පුළුවන් සංකල්ප දෙක තුනක් අපි පොගේ දාසල මතක් කරගත්තා ඒකත් එක්ක ඊළඟ කරගත්තොත් ඒ සර්වඥාන්සේ දේශනා කරනවා අබ්බේ ධම්මා සංගමෝලක. හැම ධර්මයක් හොඳ වේවා නරක වේවා ඡන්දයෙන් තමයි පටන් ගන්නේ. කාමයේ ඡන්දේ තම කාම ඡන්දේ කියන කුසලයේ ඡන්දය අපම කුසල ඡන්දේ කියන. අපි කාම ඡන්දේට පරද්දන්න උත්සාහ කරනවා කුසල ඡන්දේ දිනවන්න උත්සාහ කරනවා. නමුත් මේ දෙකේ විශේෂණ පද දෙකේ විතරයි වෙනස් තියෙන දෙකේම ඡන්දේ තියෙනවා. ඒක නැත්තම් ඒක ධර්මයක් බාටපත් වෙන්නේ නැහැ. ඒක ලෝකේ දෙයක්. නැත්තම් කාමච්ඡන්දා කිව්වොත් තමයි අපිට ප්‍රශ්නේ. ලෝකේ කාමච්ඡන්ද නැතර කරන්න මම හිතන්නේ මේ කවුරක්වත් දැනට අදුස්ථාන කරගෙන එහෙම ඉන්නවා කියලා. ඒක කවදාකවත් කරන්න බැහැ. අධ්‍යාත්මයේ කාමච්ඡන්දේ ආපුහම ඒක නැති කරගන්නත් අපිට ඕන කරලා තියෙන ඡන්දේමයි. ඒකට අපි දෙන කුසල ඡන්දේ. නිසා කාමච්ඡන්දත් එක්ක අපේ ඇති රණ්ඩුවක් නෑ. අපිට තියෙන්නේ මේ අතුරට ආපු ටික ප්‍රතිආකාරයෙන් දැනගන්න ඕන. ඒ සඳහා අපිට කුසල ඡන්දය අවශ්‍යයි. කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් පෙන්වන්නේ නික්ඛා. නෛෂ්ක්‍රමයේ ආකාර හතරකින් අපේ තේරවාදය පිළිගන්නවා. පබ්බජ්ජා, ධර්මජාන, විපස්සනා, නිබ්බාන. ජීවිතයේ හිතුවත් මේ ඔක්කොම ලයිට් අපිට කරදර කරන්නේ. ඒ වස්තු භෝග අමුදරුව නිසානේ. ඒ නිසා తాවකාලිකව වෛස්ත්‍රෝ වශයෙන් හොරක් කාමච්ඡන්ද ගැන කතා කරනවා නම් ඒ වස්තුවක නෑන්දයදයවට හැරිව පබ්බජ්ජා. ඊට පස්සේ ගොඩාක් ඒ කාමච්ඡන්ද අදහස් ඉතුරු වෙනවා. හැබැයි පබ්බජ්ජාව කෙරුවොත් එන්නත ගෙවල් දරනවා කරන කල්පනා කර කර ආයතරක් පැවිදි කරාට ඔය වැඩි වෙන්නේ ඊට පස්සේ ප්‍රථම ධානයේදී ඕන නිවර ධර්ම ටික తాවකාලිකව තල්ල කරුවාට පස්සේ විශාල කාමච්ඡන්ද පිළිබඳ දැක්කා. ඊට පස්සේ තමයි අපි කතා කරන අවස්ථාවේදී නිවිපස්සනායි. විපස්සනාදී නැවතත් කාමච්ඡන්දේ එන්න ඇරලා මනුෂයාගේ උදේට හැදෙන්නේ බලලා මේ බැලීමේ මාර්ගයෙන් විපස්සනාවෙන් දැකීමෙන් ඒ කාමච්ඡන්දේ අරගන්න. හැබැයි මතක තියාගන්න ඕනේ මේ කාමච්ඡන්දේ නැති කිරීම කුසල ඡන්දේ. ඒගොල්ලෝ තමයි කාමච්ඡන්දේ වට කරන්න පුළුවන්. ඒ නිසා මේ ඡන්දය අවසාන වශයෙන් ඇති කරන්නේ අනුත්තරේසු විමුක්තේසු ඥාන උපට්ඨපේති කියලා අනුත්තර විමුක්ෂේ කෙරෙහි ඡන්දයක් ඇති කරගන්න. ඒක සාධාරණීකරණය කරලා තියෙනවා අපේ තේරවාදී. හැබැයි මේ අනුතරෝගයේ කියන එක දන්නේ නැහැ තාම. නමුත් එහෙම එකක් ගැන කල්පනා කරලා ඒ කාමච්ඡන්දේ ප්‍රහීන කරගෙන ඉදිරියට යන නිසා කාමච්ඡන්දේ කියන එක කවදාකවත් ලෝකෙින් නැති කරන්න අපිට හිතන්නවත් තමයි. ඒක සර්වත්‍ය විශයටත් වෙන්නේ නැහැ. <clears throat> සර්වඥාන්තෙත් එහෙම දෙයක් කල්පනා කරන්නේ. උන්වහන්සේ කතා කළේ මේක අධ්‍යාත්ම කාමච්ඡන්ද. ඉතින් අපි කාමච්ඡන්ද ලෝකේ ඉන්නකොට මේ කාමචන්ද රෝගේ ලෝකේ නගින රැලි අපිට වදින්න තුයි කියලා හිතන්න අරකට. අපිට ඕනේ රැල්ල වදින්න ඉඳලා. ඒ රැල්ල යට වෙන වෙලාවල් තියෙනවා උඩ වෙලා යට ඉඳරල්ලෙන් බේරන ලතන රැල්ල පදින වෙලාවල් තියෙනවා. විපස්සනායිද උගන්වන්නේ මෙන්න මේ රැල්ල පැදිල්ල. ඒක ඒක කරන්නේ නම් කාමචන්ද තියෙන්න ඕනේ. නෝ තෝල් කවදාකවත් ගෙවන්න වෙන්නේ. මොකද ඉබේම මාය නිතරම දීලා තියෙන දෙයක්. ඒ නිසා මතක තියාගන්න ඕනේ ඡන්දයයි වැදගත් වෙන්නේ. ඡන්දේ කාමයේ මුළුම කාමච්ඡන්ද වෙනවා කුසලයේ මුළුම කුසලච්ඡන්ද වෙනවා යෝනිසෝ මනසිකාරය ආවත් කුසලච්ඡන්දේට අයෝනිසෝ මනසිකාරය ආවත් කාමච්ඡන්දේ ආමිෂ වස්තු ගත්තොත් කාමච්ඡන්දේට ඒ අතු නිරාමිෂ වස්තු කුසලච්ඡන්දේට වැඩ ඒනොත් වේදිත සුඛය කාමච්ඡන්දේ පැත්තට බරයි නැත්නම් අයෝනිසෝ මනසිකාරය පැත්තට බරයි අවේදිත සුඛය නිවන පැත්තට බරයි එසාවේ දී දිනා අපි බයන දෘෂ්ටි කෝණය වැදගත් වෙනවා. ওই දෘෂ්ටි කෝණය උනත් විපස්සනා යෝගාවචක චරිතයක් තුල කාලයක් තුල භාවනා කාලය තුල සීක්‍රේ වෙනස් වෙනවා. ඒකට වෙනස් වෙන ඉඩ දෙන්නයි අරවචනාන්ත මේ ධර්ම කොටස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක කාමච්ඡන්දේ හෝ අව්‍යාපාදේ කියන එක තවත් උපමාවකට පෙන්නනවා වතුරට වර්ණ ගන් වීමක්. එක එක පාට ගිය කරන්න පුළුවන් ද්‍රාවකයක් තමයි ලෝකෙ තියෙන ලාභම හොඳම ද්‍රාවකයක් තමයි. ජලය ඒක විවිධ වර්ණ එකතු කරපුවාම ඒක තමයි කාමච්ඡන්දය. එතකොට වතුරේ වටිනාකම අඩු වෙනවා ගැඹුරු පේන්නේ නැතු යනවා. වතුර වතුරට විවිධ විෂමතා එකතු වෙනවා. ව්‍යාපාදී කියලා කියන්නේ මේ වතුර බැහැඳ හවස්සන. උණු වතුර බැහැෙන වෙලාවට තියෙන ඒ චංචල කම්පන ගති නිසා ඒ තඩිය පේන්නේ නැතු වෙනවා. අත තියන්න බැරි වෙනවා. විෂම ගාඩට පතනම වතුර කියන්නේ නම් ඕනකම කියනවා. ඒකට මේ එකතු වෙන්න ආ වූ වර්ණ හෝ තාපේ නිසා මේක නාස්ති කරගත්තකට පත් කරනවා. ඒ නිසා කාමච්ඡන්දේ කියන එක පිළිබඳව ඒක දැන් වචනින් කියනවා නම් කාල වචන කියන චක්‍රීකරණ කතාවේදී ඉගෙන ගන්න. ඒක කොහොමද ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරි යාම සඳහා ඉදිරි ගමන සඳහා කාමච්ඡන්දේ කොහොමද අපි ප්‍රයෝජනයට ගන්නේ? දුරවතක තියාගන්න මුලින්ම නම් අපි කරන්නේ ප්‍රහාණය. අකින්කොටම අයින් කරන කොහොමද මූල කර්මස්ථානේ මතු කරගන්න මූල කර්මස්ථානේ මූල දෙන්න යනකම් ප්‍රහාණයෙන්ම කටයුතු කරනවා. ඊට පස්සේ එන තාලෙට සමහර වෙලාවට යට වෙන වෙලාවල් වෙනවා සමහරවිට ජය ගන්න වෙලාවල් වෙනවා. එන්න එන්න එන්න එන්න එන්න ජය ගන්න මට්ටම වැඩි කරමින් ඊවසීමේ ශක්තිය ප්‍රතික්‍රියා නොකිරීමේ ගතිය උදු විපස්සනාව ඉදිරිපත් කරගෙන කරගෙන කරගෙන යනකොට මේ කාමච්ඡන්දේ කිව්වහම ඒක වැටු පරිදයක් වාටපත් වෙනවා. මේකට ප්‍රතික්‍රියා කරන්න වෙ නැත්නම් මේක එනකොට මේ වෙනසක් කරගන්න නරකක් කරගන්න අහවලාට කාමච්ඡන්ද ඇවිල්ලා තියෙන කියලා ඒ පිටුල පහස්ව සලකන්ට ආදී දේවල් තේරුම් ගන්නවා මේ ප්‍රතික්‍රියාව. අර චිත්තාන පස්සනා කොටසදී පෙන්වනවා අධ්‍යාත්මං ආධ්‍යාත්මික වශයෙන් සාහිර වශයෙන් කල්පනා කරන්නේ. අවදාපත්නි ආධ්‍යාත්මික වශයෙන් කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදේ හෝ යම් ප්‍රමාණයකට දිරවගත්තේ නැති කෙනාට අනුන්ගේ ලෝක කාමච්ඡන්ද ව්‍යාපාද පිළිබඳ නඩු විනිශ්චය කරන්න ශක්තිය නැත්නම් පෙරක දෝරුකම් කරන්න තියෙන ශක්තිය ආදී. එලට හැදී අපේ නඩුව පාරයි. නැත්නම් පාරුනේ පැත්ත වෙයි. ඒ තමන් වශයෙන් අධ්‍යාත්මික දුනා වූ කාමච්ඡන්ද ව්‍යාපාදයක පිළිබඳව හොඳ පරිච්ඡයක් ඇති කරගත්ත කෙනෙකුට නම් ගෝපලාට කරන්නේ මේ නඩු බාර ගන්නෙත් නෑ මොකද දන්නව කවදාකවත් හොදලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ලෝකේ. මේ විපස්සනාවෙන් කරන්නේ මේ උද්දම් පාද තල අදෝකේ සමත්තක සච පරියන්ත. ඕන ටික ඇතුලේ කෙටන විදිහම විතරයි උත්තරීමේ කරන්න පුළුවන්. මේ හැමෙන් පිටතර මොන්නම දැක්කත් කරන්න බෑ. ඒ කරන දේවල් අර තරම් විශ්වාසයෙන් අර තරම් ඉස්තිරව වෙන්නේ. අපි ඉස්ලාම කරන්නේ තමන්ට ඇති වුණා වූ කාමච්ඡන්දේ. තමන්ට ඇති වුණා වූ ව්‍යාපාදේ පිළිබඳව හොඳ ප්‍රමාණ කිරීමක් කරන්න. ආනේ ඒකට තමයි මේ කලින් සමතයක් හිතේ ඇති කරගන්න. කලින් අර නිවර්ණ ධර්ම තලාවමින් හරි කවන්නේ. ප්‍රහාණය කරමින් හරි කවන්නේ. කොහොමයි මූල කර්මස්ථානයේ මූලට මූල දාන මට්ටමට එනකන් නැත්නම් සමත සමාධිය කියන උපචාර අර්පණ සමාධිය ආවට පස්සේ එයාට පුළුවන් ශක්තියක් තියෙනවා නිවර්ණ ධර්ම මේ මාතෘකාවක් කරන විශයක් කරගෙන ඉගෙන ගන්න. ඒ නැත්නම් එකකින් ආතුර වෙනවා. ආතුර නොවේ ඉගෙන ගන්න නම් එයා එන්නේ ඒක පිළිබඳව සමාධි ශක්තිය අවශ්‍යයි. යථා භූතං සමාහිතෝ චිත්තේ චිත්තං යථා භූතං පදානාති කියලා ඇති හිතේ දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ ඇති ඇති දැක ගැනීමේදී හෝ ප්‍රහාණය කරන වෙලාවේදී හෝ මේ කාමච්ඡන්දේට හෝ ව්‍යාපාදේට හෝ වෛර කරලා ඒව නරකයි කියලා හිතාගෙන කටයුතු කරන ගත්තොත් ඒක ආපිට කැපෙනවා. තමන්ගේ අර සමතේ මාධිකම නිසා දුර්වලකම නිසා අපි නැති තැනක් හොයාගෙන ගිහිල්ලා හෝ ඒවා තල්ලු කරගෙන හෝ ඒක ඉඩක් ඇති කරගන්න. ඉඩක් ඇති කරගත්තට පස්සේ අපි අපේක්ෂා කරන්න නරකයි. අපිට කාමච්ඡන්දයෙන් දෙන්න එපා. අපිට ව්‍යාපාදයෙන් එපයි කියලා. මොකද අපේක්ෂා කළ පමණ ඒවා නතර වෙන්නේ. එහෙනම් ඒ එනේකකට මූල කර්මස්ථානයේ වාංගු කරලා මූල කර්මස්ථානයට හේතු කරලා ඒකත් එක්ක කටයුතු කිරීම තමයි ඒ සර්වඥාන්සේ දක්ෂ මට්ටමක් අක්කිබෝඩ් ගියේ යෝගාවදෙත් ඉතිපා. ඒ සමත වශයෙන් මේ සඳහා වෙන හැකි උපක්‍රම තියෙනවා. ඒක අර විපස්සනා ආධිවගේ කෙලින්ම මූණ දීලා කටයුතු කරනවට වැඩිය විනස් ක්‍රමයක් ඒක තියෙන්නේ. ඒක දිතුනේ බය පක්ෂව කරන වැඩ පිළිවෙල. ආරක්ෂාකාරී වැඩ පිළිවෙල. මම ඉන්නේ කාමයේ ඇවිස්සෙන තැනට මට කාම අරමුණු වැඩි. මේ ඉන්නේ මේ වගේ වාතාවරණයක් දන්නවනේ. අ හුඟට කරුණු සලකලා බලලා සමත පැත්තට රැටෙන්නේ උපක්‍රම කීපයක් අපිට අපේ ආපක උපකරණ මල්ලේ තියාගන්න කියලා අපිට සැලසුම් කරලා දීලා තියෙනවා. මොකද අසුබ සඳහන් මුතරෝම ඇති කරගන්න. සියලු සුබ සංකල්පනාවෙන් තමයි නුව නැත්තම් ප්‍රගතිය, දියුණුව බලාපොරොත්තු වෙන ගතිය නැත්නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා තමයි අපිට නිස්සාරණේ අමහා වෙලා තියෙන්නේ. නිසානේ කරගන්න බැරි. ඒ නිසා මේ ලෝකයේ මේ කවුරු කොහොම කරගෙන ගියත් ලෞකික විශේෂ ලබන කිසිම දිනුවක් ප්‍රගතියක් ඒකාන්තම නිවනට හේතු වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අ හේතු වෙන අවස්ථාවන කොහොමද? ඒක නිසා මේ ලෝකේ කියලා කියන්නේ දුක්ඛේ ලෝකෝ පතිත්තිතෝ මේ මුළු ලෝකෙම හිටලා තියෙන පිටලා තියෙන දුකේ මේකම ජයගත්තත් කොමු කුරුමියේ ගොම්බෙට්ටක් ජයගත්තා වගේ වැඩක් හිතනවා ඒක මිනිස්සෙකුට පේන්න තියෙන්නේ ඔක පැත්ත උඩ තියාගෙන උළුව පල්ලෙහාට තියාගෙන ඒක පෙරලාගෙන යනකොට ශක්තිත රජ කෙනෙක් වගේ අනේ කියලා කල්පනා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට පේනවා ශක්තිත රජකමට උත්සාහ කරන්නේ. රජකමට නැත්තම් මේවට උත්සාහ ගන්න. ඒ අසුචි කණු වාගේ තමයි. ආර්ය විනයත් එක්ක බලනකොට මේ දුකක් ජය ගන්න හදනවා. දුක ජය ගන්න කියන්නේ දුක පරාජය කරන්නේ දුක වැඩි කුට්ටියක් කරා ගන්න හදනවා. ඒ නිසා මේ ලෝකේ කියලා කියන්නේ හොබලා උඩ ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් තියෙන්නේ උඹන්ට නම් අතපය හොලවලා Taman අයින් වෙන්න. ඒ නිසා ප්‍රතික්‍රියා කිරීම කියන කියන්නේ කොහොමද කඩලෝකේ බාරගත්තා කියලා. අපන්නක ප්‍රතික්‍රියාවෙන් තොර සාමීචි ප්‍රතිපාදන. අපි මේ කටයුතු කරනවා කියලා කිසිම දෙයක් එක්ක ගැටෙන්න ඕනේ. මොකද ගැටින හදන්න බෑ. අපිට තියෙන්නේ අපි විතර චර්චේ මේ වෙලාවේදී බේරගන්න ඕනේ. නූතන කර්මයක් නිසා අපිට මේ ඇතිවෙච්ච ආ වූ මේ නරක දේ නිසා අනේ අලුත් අලුත් කර්ම ඇතිරු වේවා. අලුතෙන් චේතනා පහළ නොවේවා. මුතු මේ වෙලාවේ ජී බුද්ධි වේලා සිටීවා කියන එනේ මූල ධර්මයේ ඉනේ විශේෂම නිවන ධර්මයේ தත්ත්වය දැනගෙන අතුක් ළඟනේ අතු කරවගෙන නැත්නම් ඉබ්බෙක් Tamange අඳු ටික ඇතුලට ගත්තා වගේ බේරෙන්න ඉගෙන ගන්න. ඒ සඳහා ප්‍රධාන වශයෙන් කාම ඡන්දය අධික පුද්ගලයන්ට මේ අසුබ නිමිත්ත නිතරම මතක කරලා දෙනවා සුබ නිමිත්ත අතහැරලා අසුබ නිමිත්තෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒකකොට ලෝකයා අපිට හරියට දොස් කියනවා අත්ුච්ච මිනිසු කියලා. අපිස් ගුණ අඳුරන්නේ රස අඳුරන්නේ ලෝකෙ දිනුවට වැඩ කරන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා කිසි කැක්කමක් නැති මිනිහෙක් කියලා චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඒකනටත් වඩා ප්‍රකටව පෙන්වලා දෙන තියෙන අසුබ භාවනා. අසුබ භාවනා කරනවා නම් අතුලට ඇතුණා වූ කාමචන්දය ඇතුණට පස්සෙ තමන් කලාව අසුබ භාවනාවකට හිත දානකොට උදාහරණ වශයෙන් අර ගින්නකට වතුරක් හෙලුවා වගේ හිතේ විශාල භූමියක් ඇති කරන් ඉඳී කියනවා. ඒ නිසා චතුරාර්ය භාවනාවල තියෙන අසුභ භාවනාව අනුතු යෝගාවචර විපස්සනා යෝගාවචර සෑහෙන හැඟීමක් ඇතිව කටයුතු කරනවා. මේක සමථ යෝගාවචරයක් නම් ඒකේ යෙදෙම බලවත්. ඔබතෝම කාම ඡන්දයක් ඇති වුණාට පස්සේ විපස්සනා යෝගාවචරය ආවාගේ අරමුණට මුහුණ දීලා මෙනෙහි කරන ගතියකට තාම සමථ යෝගාවචරයට උපදෙස් දෙන්නේ නෑ. සමථ යෝගාවචරයට මතක් කරන්නේ මේ වෙනුවට අසුබ නිමිත්ත වඩලා අසුබ භාවනාට හිත යොදලා ඒ ප්‍රතිස්ථාපන කරනවා. එතකොට අසුබ භාවනාව ඒ මේ කාමචන්ද නිවර්ණයට දෙන සමත උපකරණය. ඊට අමතරව පෙන්ලා දීලා තියෙනවා භෝජනේ මට්ටමට. තමයි උතරෝම කාම හිතවිලි කාම හැඟුම් බහුලන තමන් ගන්න ආහාරය පිළිබඳ සැලකීමක් වෙන්නේ. ඒ කාමයට හේතු වෙනා වූ කම්මද චිත්තද ඍතුද ප්‍රශ්න වැතු අමතරව ආහාරද ප්‍රශ්නයක් බලපාන. ඒක නිසා භ්‍රමචාරී ජීවිතය ගත කර නැත්නම් ආහාර පිළිබඳ සර්වචනාන්ත යම් යම් තැන්වල උපදෙස් දීලා තියෙනවා. මෙන්න මේ මේ ආහාර කුප්පන සුළුයි. ආනාසා වඩන සුළුයි. ඒ නිසා එවැනි ආහාර එවැනි නැත්නම් විසින් දුරු කරේ. වගේ ඒ වගේම ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න මත්සංයුතාවේ දැනගන්න ඕනේ සත්තාරෝ පංචාලෝකේ අභුත්වා උදකම් පීවේ. තමයි බඩ ගන්නන්නේ සත්තු 30ක් නම් 25ක් වළඳලා ඉක්ක ටිකට වතුර ටිකක් දාන්නේ කියනවා. ඒ නැත්තම් ඒක හොඳසේ පැහැෙන්නේ නැහැ, දිරවන්නේ නැහැ. ඊට පස්සේ අර වගේ දෝෂයි කියන්නේ. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය සප්පාය දේවල් ඇසුරු කිරීම වගේ දේවල් ඒ කාමච්ඡන්දේ දුරු කිරීමට දීලා තියෙන උපක්‍රම. ඒ ඇත්තටම මේ නිසා තමයි අපි මේ සමත භාවනා කළත් විපස්සනා භාවනා කළත් භාවනා මධ්‍යස්ථානයක් හෝ අරණ්‍ය සීනාසනයක් හොයාගෙන යන්නේ මෙන්න මේ වගේ ආදී වෙච්ච පරිසරයක් අපිට ලැබෙන නිසා. ඒ නිසා එහෙම දේවල් අර අල්පිච්ඡතාවයේ දොස් කියන්නේ එහෙම නැත්නම් රසකාමී රසඥතාවය දන්නේ නැත්නම් පේන්නේ තියෙන්නේ මේ රාජ ලැබිච්ච තරුණ ජීවිත වටිනා ජීවිත අකාලේ නාස්ති කරන කිසි රටකට ඇති වැඩක් නැති මේ කැලේට හැංගිලා ගත කරනවා කියලා චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඒකට අර සංසාරේ බය දැනගෙන මේ දෙක සාල්පනා කරලා මේ ලෝකයා කියන තාලට ගල්ලට අහු වෙලා ඒ කටයුතු කරලා නිකන් කාමච්ඡන්දට යට වෙලා විතික්‍රම වාර්කේ සිල් කඩාගෙන අපාගාමි වෙනවද එහෙම නැත්නම් ආරක්ෂාව ඉස්සර කරගෙන මේ වාගේ අරණි සීනාසන ආශ්‍රය කළා කල්යාණ මිත්‍ර ධර්ම කල්යාණ ධර්ම කල්යාණ සත්පුරුෂ සෝවනේ ලැබල උන්වන්තර ඒ කාම ආරමුණු මත නොවෙන්නා වූ තත්ත්වක ඉඳලා මේ වෙනවාද කියන එක සාමාන්‍ය අද උනත් ප්‍රචාරචෝ පවතින විශේෂම බෞද්ධ රටවල ප්‍රචාරිත පවතින දේවල් මේකෙනුත් මේ ධර්ම දේශනාවකට වඩාත්ම සුදුසු වෙන්නේ මේ දේවල් කල්පනා නොකරපු යත්තන්ට වඩා කල්පනා කරලා යම් පියවර ඉදිරියට ගන්නත් අර වගේ තාමේ දෙයක් කල්පනා කරපු නැති යත්තන් මෙවැනි ධර්මයක් දුන්නොත් ඒ හරියට ඌරන් ඉදිරියට මුතු දැම්මා වගේ වෙනවා. ඒත් කිපිලා ගහනවා. අපිට ඉල්ලන්නේ අපි මොකද්ද? ඒ දෙන්න හදන්නේ මොකද්ද? උත්තර වශයෙන් මේ දෙන්න හදන්නේ මොකද්ද? බොරුවක් කරනවා කියලා යත්තරිකා. ඒ නිසා මෙවැනි යත්තන් අතර ඒ වගේ අභිනිෂ්ක්‍මණයට පෙළඹිලා ඒ වගේ දේවල් කැපකිරීමට යොමු වෙච්ච අත්දැකීම් අනේ සර්වඥන් වහන්සේ වාගේ ආරි උත්තමයන් වහන්සේලා මේ වගේ ලහතු වෙන මේ ලයිෆ් එක ගත කරලා තියෙනවා නේද කියලා කියනකොට ඒක සතුටක් ඇති වෙනවා. අපි යන පාරේ අනිවාර්යයෙන් හම්බ වෙතු මේ අසල් සතුරෙකුට අපි මේ සාර්ථක මුණ දීමකට කටයුතු කරන වැඩ පිළිවෙල. ඒ නිසා මෙවැනි ධර්ම මේ අපිච්ච කතා ආදී ධර්ම බොහෝම ප්‍රියමනාප අනුද මිහිරි භාවයක් තියෙනවා. අර කුසල ඡන්දේ නැති කාම ඡන්දේ වැඩි, ආමිෂ ආසාවට වැඩි. ඒ වගේම ලෝක වර්ධනයේට යොමු ඇත්තන්ට බුදු බුද්ධ ආගම කියලා කිව්වොත් ඒ හරි ලස්සන දැන් කාලේ තියෙන උපමාවක් හැටියට කියනනම් මේ මේ කතෝලික රජයේ කතෝලික ආගම කියලා අපිට ආරම්භ වෙලා තියෙන්නේ. ඒ අත්මේ බුද්ධ ආගමේ දොස්තරින්වල පෙන්නේ මේ ටිකවත්. ඒකට කියනවා මේ බුද්ධ ආගමේ නෑ කිසිම මේ රසඥතාවයක්. ආඩියට ආපු දරුවන්ට සැලකිල්ලක් නැහැ දෙනවට වෙන සැලකිල්ලක් නැහැ වස්තු විඳක් ගැන නැහැ පුදුමාකාර මරුමුස් සාමාන්‍ය කියන පහත් වචනින් කියනවා මරුමුස් ආගමක් එහෙම නැත්නම් මේ බොහෝම නසඤ්ඤතාවේ දන්නේ නැති අපිෂ්ඨතිය අද ජනප්‍රිය ලයින් හාමුදුරු ටිකත් ওই ටිකම තමයි කියන්නේ පුණ්‍යාන්තරම් තේනවා බුද්ධ ආගමේ තියෙන ගිහි ජීවිතයට අතිසැප ප්‍රගතිය ගඳ බුදුහාමුදුරු දේශනා කරපු දේවල් ආදි වශයෙන් මේ දෙන්නා දක්වලා ගතිය නිසා අර අර වගේ පැත්තකින් බුද්ධහම විචනය කරන නැත්නම් පුදුමාකාර ආයුධ වර්ගයක් ලැබෙනවා. අදෝට දැන් ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරිලා තියෙන්නේ ඒ බණ කියන අත්ණ්ඩවක්වත් එන තමයි බුද්ධහම විරුද්ධව ක්‍රියාත්මක වෙන්නා වූ අනිකුත් අන්‍යයන්ගෙන් ගත් අන්නේ මේ නාටකවල දිහා බලාගෙන මුලේ තියෙන ධර්ම කොටස් වලට තේරලා තියෙනවා. උඩ මේ ධර්ම කොටස් වල ඒ ශක්තිය තියෙනවා. එයාට පුළුවන් අත්‍තරමේ යමක් කරන්න. යමක් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන නමුත් ඇත්තම ප්‍රශ්නයක් තියෙනවා නිෂ්පාදනයට ජය ගත්තොත් අපි කොතැනද වැටේ? දැන් ජය ගත්තත් නම් මොකද වෙලා තියෙන්නේ? නිසා තරුණයන් කියන්නේ මහා විපේශර අදහසක්. නමුත් අපේ වාසනාවට තාම ਸਰවච මේ සාසනේ අපිච්ච කතාදී. ඒ කතා තාම පොතේ පතේ හරි නැත්නම් අරණේ සීනාසනවල යාන්තම් පැතිලා තියෙනවා. නිසා එහෙම දෙයක් ඇහෙනකොට එවැනි පාරකට යන්න ඉන්න කෙනාට හරි ලොකු සතුටක්. අතරමං ඉච්ච මිනිසෙකුට කලින් ගියා කෙනෙක්ගේ අඩිපාරක් හම්බුනා වගේ ලොකු සතුටක් ඇති. ඒක නිසා එවැනි භාවනා කරලා භාවනාදී කොහොමද කාමච්ඡන්ද ව්‍යාපාදාදී ධර්මතුය. ඒ මත වෙනකොට ඉව්වා පිළිබඳව පිළියම් හොයන කෙනාට එවැනි කතා ඇහෙන තැන එවැනි සත්පුරුෂ මණ්ඩලයක් ලැබුණොත් අර විශාල සාන්තියක් ලැබෙනවා. ඒ නිසා මේ වගේ ක්‍රම අපි දැනගෙන තියාගන්න ඕනේ. අදිටකච්ඡාන් ගින්නියන හොදා කොතන දුතියි. අදිටකච්ඡාම තුවාලකච්ඡාම කොතන දුතියි දාලා තියෙන කියන එක අපි දැනගෙන තියෙනවා වගේ. පොලිසිය කොතන තියෙන කියලා දැනගෙන තියෙනවා වගේ ඒවා දැනගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ නීවරණය. ආමච්ඡන්ද නීවරණය වතුර කර දාපු පාටක් වගේ. වතුර කෙලසලා වතුරේ තියෙන විවිධ ගතිය කපනවා වගේ. ව්‍යාපාදේ කියලා පෙන්වන්නේ ඒ වතුර පැහෙන්න සලස්සන. දුන්නෙන් පලාරන. එතකොට වතුර ගොජ දානවා උමාවේ නගිනවා. ඒකෙත් බෑ පිරිසුදුවක් අඩියක් දැක ගන්නට අත දාන්න බෑ පිච්චෙන තත්ත්වයකටපත් වෙනවා. මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කෙලස් පොල්වකෙන් දකින්කොට ලෝභ දෝෂ වශයෙන් හඳුන්වනවා. උන්ගිනි වශයෙන් කොරමටක් අත් මොහොත හිටගෙන ඉන්නවා. නමුත් නිවන් දෙනවා මේ දෙන්නම නියුණු දෙන්නේ කොහොමද? කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් කියන දෙකම නියුණු දෙන්නේ වාගේ මොකද මේ භවය ඇති කිරීමට ලෝකේ ප්‍රධාන වශයෙන් හේතු වෙන ධර්ම දෙකයි බුදුරජාණන්සේ පෙන්වන්නේ අවිද්‍යාවත් තණ්හාව. අවිද්‍යාව ඈත ඉඳලා කටයුතු කරන හොරමුණේ නායකයා වගේ එළියට එළ වැඩ කරන කෙනෙක් නෙවෙයි. තණ්හාව තමයි, තෘෂ්ණාව තමයි මේ කාමච්ඡන්දය තමයි එළියට බහලා වැඩ කරන්නේ. මේ කාමච්ඡන්දේ පෙන්වන තැන් වල අවිද්‍යාව තණ්හා පෙන්වන තැන් වල ද්වේෂයක් පෙන්වනවා. දූෂය කියලා කියන්නේ කාමච්ඡන්දේව විකෘති ස්වභාවය. ඒක නිසා පටිච්චසමුපාද දෘෂාකාර අරලා පෙන්නකොට තණ්හා පච්ච වේදනා තණ්හාවර ද්වේෂ පච්ච වේදනාව පෙන්වන්නේ. ඒක නිසා අතුවාචාරින් වහන්සේලා උත්සාහ කරනවා පෙන්වන්නට සාධාරණ හේතු සහිතව තණ්හා ඇති වෙන්නේ යමක් කරේ යත්තා වූ උදු ආශාවයි. දුර්ෂය ඇති වෙන්නේ ආශා කරන දේ නොලැබීම නිසා. ඒ නිසා ද්වේෂයක් ඇති වෙලා අපට අපිට නරක දේ හම්බුණා, බාල දේ හම්බුණා, දුර්වල දේ හම්බුණා කියලා හිතනකොට උඩට හිත පීරලා බැලුවොත් ඒ කාන්තේම ලැබීමට බලාපොරොත්තු වෙනා වූ ඊට වඩා හොඳ දෙයක් ගැන අපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා අපිට ඉදිරිපත් වුණා වූ බාලදී අපිට ඉදිරිපත් වුණා වූ හීනදී මරන්න, කපන්න, කොටන්න, විනාශ කරන්න අපිට හිතෙනවා විනාශ කළොත් ඊට වඩා හොඳ එකක් අපිට ලැබෙයි කියලා. අපි අර හිතේ කියන හිතකට ලැබෙයි. මේ නිසා කාම ඡන්දේ කියන එක ත්‍රිගුණ අතර ඉතාම ප්‍රකටව යාකී බෝකිනී වශයෙන් ඒකිනෙකා ගාබින ගැනීම වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ මිනිසෙන් අතර මානසික රෝග වලට ප්‍රධාන වශයෙන් මේ තුළ තියෙන කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් නෙවෙයි කාමච්ඡන්දේ ව්‍යාපාදයක් වාට විකෘත වීමෙන්මයි. ඒක මේ ථේරවාද කොටස් වල තාම ඉස්සෙල්ලා මත කරලා පෙන්නලා නැහැ. නමුත් බටහිර මානසික වෛද්‍ය විද්‍යාවේ පහදිනව පෙන්නලා දීලා තියෙනවා යටවෙච්ච ද්වේෂය. මුරුස්නා ගතියක්ම තමයි මේ මානසික රෝගවලට හේතු කියලා තියෙන්නේ. ඉස්සෙල්ලා මේ தত্ত্ব මෙච්චරම විස්තරව තේරුම් ගන්නට ඉස්සර වෙලා ඒ ඇත්තෝ සාමාන්‍ය කායත වේදකම් කරලා ශල්්‍ය කර්ම කරලා සීනති කරවලා බෙහෙත් යුදලා නානාපදේව කිරුවට පස්සේ හිතාගත්තා අපිට මේ වෙන්න පුළුවන් වෙච්ච. නැත්නම් ඒ වගේ කතාවක් කියන්න පටන් ගත්තා. ලුයි පාස්චර් මහත්තයා ඒ ඒ විවිධ බීජ හරණය ඉගෙන ගත්තට පස්සේ ශල්්‍ය කර්ම ඉගෙන ගත්තට පස්සේ ජය කේමි නම් වන්න පටන් අරගත්තා. කොච්චරද කියලා කියනවනම් කතෝලික ආගමට විරුද්ධව නැගී හිටියා. කතෝලික ආගම කියන්නේ දෙවියන් වහන්සේ මවලා තියෙන කියලා මේ කට්ටිය විහිළු කරන්න පටන් ගත්තා. නයිතල පෙන්වන්න පටන් අරගත්තා. උඹලගේ ජීවිතාංශ පැත්තකට තමයි බලලා අපට පුළුවන්. මේ මනුස්සයා මේ මේ දේවල් කරන්න කියලා. අන්තිමට ආයේ දෙවියන් වහන්සේ ඉදිරියට හරි බුදුහාමුදුරු ඉදිරියට හරි නාම ධර්ම විශේෂ නැමෙන්න වෙන ගතියකට පත් වෙනවා. ඒ මොකද මානසික රෝග විතර භාවික පැතිරෙන කිසිම රෝගයක් නැත්තේ නෑ මේ දිනු රටවල. හේතුව මොකද? ඒත් කාමාශාවේ අවසානයේ ලක්වා අතහැරලා පෙන්වන්න පටන් ගත්තා. නොදන්නයි කාටවත් පෙන්වන්න පටන් ගත්තා. ඉස්තියාට අතෝසර කෝල් පෙන්වන්න පටන් ගත්තද මොනවා දෙයක් දුන්නා. සතුටු වෙන්නේ නැහැ මොකද ඉහළම දේ තමයි බලාපොරොත්තු තියෙන්නේ. කිසිම කෙනෙකුට කෙසේ කනක් ගත්තොත් මැද ඇවරියකින් බෑ උඩ ඇවරියෙන්න ඕනේ. මේ කනක තාම කොහොමද වුණාකත් ලොකු ඇවරි එකනේ තියෙන්නේ. අනිත් ඒවා අඩුමනේ. ඒ අඩුවන ගන්න කන්න කන්න කන්න ඒත් ගන්න මුලියම අරුයි. මුල්වැවරියෙන්න ඕනේ. මේක තමයි අද ලංකාව වගේ දියුණු රටවල් වල අද නගරවල වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් කිසිම ආකාරයකට දෙයන්නේ පෙන්නලා ඇත්තේ. ඉතින් මේ නිසා කාමච්ඡන්දේ විකෘති අවස්ථාවක් වශයෙන් තමයි මේ ව්‍යාපාදය කියලා කියන්නේ. නමුත් ඒක ඒ බුද්ධලට හේතු ගන්නලා දෙන එක කාමච්ඡන්දේ තරම් ලේසි නෑ. මේ නිසා කාමච්ඡන්දේට පිළියම් හොයනකොට ඉස්ලාම අර ව්‍යාපාද පිළියම් හරියන්නේ. අව්‍යාපාද හිතවිල්ල කියන මෛත්‍රී හිතවිල්ල තමයි දාන්න කියන්නේ. මම මේ කරන්නා වූ විකෘති කරයි. ඒ ද්වේෂය මගෙන් දුර වේවා. ද්වේෂය ඇති වෙන්නේ ඒ තරම්ම සාධාරණ හේතු සහිතව නෙවෙයි තියෙන හිතින් හදාගත්ත දෙයක් තියෙනවා. ඒක නැතුණා නම් මේ ලෝකේ බොහොම සුන්දරයි. ඒක නිසා අව්‍යාපාද හිතවිල්ල, අද්වේෂ හිතවිල්ල, පව මේ ව්‍යාපාදයට බොහෝම ලොකු උත්තරකාරකම්. අද ලෝකයේ හදලම තියෙන මේ තරංකාරී හිතවිල්ල නිසා, තරංකාරී වෙනදපල නිසා කොච්චර කෙරුවක්වත් මීට වඩා හොඳ එක තියෙනවා මට හම්බුනේ හොඳ එක නෙවෙයි කියන මුලින්ම නිසා අත්‍යුච්ඡතාවයේ කියන කොච්චර දේවල් සත්පහසුකම් දුන්නත් ඉවරයක් නැහැ. දුණු වතුර බොන්නා වාගේ, ඇවිදල් කෝඩකට වතුර පුරවන්න හදනවා වාගේ මේ ආශාව සංසුද්ධ කිරීම. සමන්ලාප සීමාව තේරෙන්නේ. ඒ මොකද ආධ්‍යාත්මික පදනමකට නෙමෙයි මේ වතුර වැක්කේ. ඒක නිසා ප්‍රධාන වශයෙන් අද වුද්ද රටවල් වගේ නැත්නම් අපි වාගේ පිළිසකට නම් උත්තර දෝ සන්තෝෂයෙන් පුළුවන් ක්‍රම තියෙනවා. අපි මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදුනා. අපිට මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා. ඇහ කන දිව නාසය ආදී ඔක්කොම අපට අවශ්‍ය අංගෝපාංග ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උත්කෘෂ්ඨ මට්ටමේ නැතුණත් සාමාන්‍ය ජීවනෝපාය කරගෙන යන්න පැවිද්ද තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, බණ කියනවා. ඒ කටයුතු ඔක්කොම තියේදී අපි කොච්චර වෙලාවක් ගත්තොත් බලාපිච්ච සපක් වෙනුවෙන් කල්පනා කරලා එහෙම නැත්නම් ආවලාමට මෙහෙම නොකලා නම් හොඳයි කියලා හිතලා මේ දේ නොලබුණ අර දේ ලැබුණා හොඳයි කියලා කොච්චර නම් වෙලාව නාස්ති කරනවා. ඒකට පැහැදිලි වතුරක් වාගේ තමයි. යටින් අර අනුරුස්නා ගතිය පවතින තාක්කල් වතුර දිගටම පැහැෙනවා. මේකයිගේ සංහිඳියාවක් අන්දමර බලන්න පුළුවන් ගතියක් පුදුසු බටක් ඇති. නිසා ඒ සඳහා අපිට තේරුම් අරගත්තොත් මේක මේ අර බල්ලෙක් තමන්ගේ වලිගය හපා ගන්නට වේගෙන් කරකැවෙන්න වාගේ ඒක දිගේ දුවන දුවන දුවන දුවන වෙන්නේ ජීවිතේ කෙටි වෙන්නේ. අද මුහුගක්ම දක්ෂර ව්‍යාපාර කරන තරුණ අය අතර ප්‍රධාන වශයෙන් හොයාගෙන තියෙනවා ඉස්සරට වඩා ලංකාව වගේ රටවල් වල වුණත් අකාලේ මේ යන ගතිය වැඩි කියලා. ඒක මොකද හේතුව තමයි දියුණු වෙන්න වෙන්න මීට වඩා ශීඝ්‍රයෙන් දියුණු වෙන්න ක්‍රම තියෙනවනේ. මේක කරන්න ගත්තොත් ඒ මට ගෙදර එන්න වෙනකොට යන්න හම්බෙන්න කමක් නැහැ. නම් මේකේදී නොකනදී හම්බ කරන අනිමිටෙඩි ටිකක් වේගෙන් කල්පනා කතා කරලා බැලලා මිනිස්සු ඕන නැති මිනිස්සු අයින් කරගෙන කටයුතු කරන මට සීක්‍රේ යන්න පුළුවන් කියන එකට ඇති වෙලා තියෙන වාතාවරණ නිසා කිසිම කෙනෙකුට Taman කරේ මෛත්‍රියක් කන්න බොන්න වෙලාවක් යන්න ඉන්න වෙලාවක් නැදාගෙන ඉන්න වෙලාවක් කොටිම දෙන හුස්ම ගන්න වෙලාවක් නැහැ ආනාපාන සති භාවනාව නම් කොහොමඩක්වත් කරන්නේ හැබැයි ආනාපානෙන් වෙනවා මොනම දෙයක්වත් අල්ලන්නේ නැතුළු මේකට වැදගත් ඇතු කතා කරලා කියන්නේ ආනාපාන සති භාවනා කරුවොත් හරියන්නේ. ඒ තරම්නේ ඒකාම ආසාවම තමයි. නමුත් ඒක ද්වේෂ ස්වරූපෙන්, තරකාරී ස්වරූපෙන් ඉස්මතු වුණාට පස්සේ ඒ පුද්ගලයා අමුතුම සතෙක් බවට, අමුතුම වේගපින්ඩයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ පුද්ගලයාගේ නැසීම පිණිස, විනාශය පිණිස කටයුතු කරනවා. මොනවා කාලෙකවත් ඒතු ගන්නට අමාරුයි. ඒ වගේම මොනවා බේද දුන්නත් සනීප වෙන්නේ නැහැ. ලැබිලා තියෙන හුස්ම ටික හොස්ෝස් දාලා ඉහළ පහළ දාලා ඉක්මනට මැරලා. ඒ වෙනුවට ජීවත් වෙන්න කොයි වෙලාවෙද? ජීවත් වෙන්න සැලසුම් කරනවා නෙවෙයි අතීතේ ඉන්නවා නෙවෙයි අනාගතේ ඉන්නවා නෙවෙයි අනුන්ගෙන් හිතන තමන් ගැන මේ වර්තමාන මොහොතේ කල්පනා කරමින් මේ හුස්ම ඇතුල් වෙනවා මේ හුස්ම පිට වෙනවා කියලා අරමුණට බුණ දාලා ඉන්න අවස්ථාවම තරම් වාදනාවක්. ඉන්න බැරි වෙන්නේ එක්ක කාමච්ඡන්ද නිසා එහෙම නැත්නම් මේ ද්වේෂය නිසා. ඒ ද්වේෂය පිළිබඳ ප්‍රශ්නේදී අර කාමච්ඡන්ද තමයි විදුනේ. වක්‍රවයි වැඩ කරන්නේ. ඒ නිසා බොහෝම අමාරු හේතු ගන්නවා. ඒ නිසා කාමච්ඡන්ද ප්‍රශ්නෙට වඩා සතිය මේ ද්වේෂ ප්‍රශ්නේදී තාම ප්‍රතිඵල වෙනවා. ද්වේෂ චරිතයට උන්ට කියන්න අර කයි මේ සතිය කරන් ඉස්සර වෙලා සිල් අර ගන්න ඕනේ නාන්න ඕනේ මොනවාක්වත් ඕනේ අතිසම්පජඤ්ඤං භික්කවේ අසති අතිසම්පජඤ්ඤං විපන්නස්ස අතුපනිෂේ හෝති දුරෝතප්ප යම් කිසි කෙනෙකුට සතිසම්පජඤ්ඤේ නැත්තම් අතිසම්පජඤ්ඤේ වෙන වාසය කරනවා ඔහු තුල ඉරියොතක් පිටන්නේ ඉරියොතක් පිටීමේ මූල ධර්ම බිඳිය විරෝතප්පං විකේ අසති විසෝ විරෝතප්පං විපන්නස්ස අතුපනිෂේ හෝති ඉන්ද්‍රිය සංවරෝ මේ එවැනි පුද්ගලයෙකුට බයලජ්ජාදක නැති බයලජ්ජාදකෙන් වෙන් වෙච්ච කෙනාට ඉන්දිය සංවරයට පදනමක් නැහැ පදනම දෙය කරනවා. ඉන්දිය සංවරේ අසති ඉන්දිය සංවරේ වන්නස්ස අතෝපනි සංඝෝති සීලං. ඉන්දිය සංවරේ නැති ඉන්දිය සංවරේ වෙන් වාසය කරන කෙනාට ඉන්සා සීලයේ පදනම බිඳිනවා. යම් වෙලාවක සීල මේ සති සම්පජාඤ්ඤ සති සති සම්පජාඤ්ඤ සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති පුරෝතප්පං. ඒ සති සම්පජන්‍ය කියන සී බුද්ධිය වතුනා නම් ඔහුට බයලජ්ජාවට අවශ්‍ය පතනම කලකට. බයලජ්ජාවෙන් යුක්තව බයලජ්ජාවෙන් කටයුතු කරනවා නම් ඔහුට ඉන්ද්‍රිය සංවරය පිළිබඳව අදනම කලකට. ඉන්ද්‍රිය සංවරයෙන් කටයුතු කරනවා නම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් ඔහුට සීලයට පදනම සලසනවා. ඊට පස්සේ සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒක නිසා අද අශීතර රටවල් වලට මේ සතිය උගන්වන්න ගියාම දිය කරලා කට බෙරි කරලා කට අරවල අර හරකුන්ට මේ බඳු ගන්නවා. කටට වක් කරන්න වෙලා තියෙනවා. රටේ රටවල් වලට බොහෝම දැයට තියෙනවා මේ සතිය මේ තරම් විකෘත වුණා වූ ආනාසාව විකෘත වෙලා තමයි ව්‍යාපාදේ බාටපත් වෙන්නේ. ඒ විකෘත මේ විකෘතවටපත් වෙලා මනස විකෘත කරන්නා වූ මේ රෝගයට හිඳින්ම උත්තර දෙනවා සතිය. ඒක නිගියන්නේත් නැහැ කල්ලාතෝ. බෞද්ධ වෙන්න ඕනේ, ඉෂ බාහන්න ඕනේ, සූර කරන්න ඕනේ, දාපනයක් දාන්න මොනවත් නැහැ. නමුත් ඒකේ තියෙන පුදුමාකාර ගතිය තමයි ඒ සතිය පිහිටියාට පස්සේ බයලජ්ජා. බයලජ්ජාවෙන් ඉන්දිය සංවරය, ඉන්දිය සංවරයෙන් සීලය. ඒක නිසා ඒ අර මේ විකෘති ස්වභාවවලට සතිය අවිධර්ම වල පුදුමාකාර ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ ද්වේෂය ගත්තාම දූෂි චරිතයගේ තියෙන බුද්ධි චරිතයට සම්බන්ධතාවය. විතක්ක චරිත ගත්තාම ඒක බුද්ධියට සම්බන්ධයි ද්වේෂයට සම්බන්ධයි. ඒසයි යම් වෙලාවක විතක්ක චරිතය බුද්ධි මේ ද්වේෂ චරිතය අලගටේ ද්වේෂ චරිතයක් කියලා ද්වේෂය අයින් කරගත්තා නම් ඒ සාමාන්‍ය සද්ධා චරිතයට වඩා බොහෝම සීක්‍රෙන් භාවනාවේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යනවා. මේක කරන එක අමාරුයි. කරන්න පුළුවන් ක්‍රමයක් තමයි සතිය කියන්නේ. නිසා ඒ ව්‍යාපාරය ගැන කතා කරනකොට ව්‍යාපාරය ඉස්ලාම සමත ක්‍රමයක් වශයෙන් හෝ උපකරණ වලක් වශයෙන් වෙන ඉස්ලාමයේ සුභ පරමර්ථ හිතවිල්ල ඇති කරගන්නවා. හැකි සංඥාව ගන්නවා. දැන් කාලේ කියනවා ධනාත්මක සංකල්පය ධනාත්මක චින්තනය ඇති කරගන්නවා. මේ ධනාත්මක චින්තනයයි අර අපි කලින් සඳහන් කරපු අපන්නක චින්තනය එහෙම නැත්නම් අරුද්ධ චින්තනයයි සම්මන්තරණයෙන් සමාන වෙනවා. කිසි දෙයකට කිපෙන්නේ නැතුව ඒ දිහා බලාගෙන ගතිය. මේක හඳුනගුණට පස්සේ භාවනාවේදී මතු වූ ව්‍යාපාදය දුරු කරගන්න නම් මෙත්තා චේතෝ විමුක්ති කියන මෛත්‍රී භාවනාවම අවශ්‍යයි. වැඩි මෛත්‍රී භාවනාව ඇති කෙනාට ඒ චේතනා නරක චේතනා ද්වේෂ චේතනා එනකොට වැඩි මෛත්‍රී බොහොම උදව්වයි. ඒ මෛත්‍රියත් බුද්ධ ශාසනයේ ඕදිසෝ පරණ අනෝදිසෝ පරණ වශයෙන් සාල විස්තරයක් තියෙනවා. එහෙම මේ මෛත්‍රී හිතවිල්ල සහ මෛත්‍රී භාවනාව කියන කොටස් දෙක ඇරිච්චාම ඒ පුද්ගලයාට ඉන්දිය සංවරය තියෙනව නම් බොහෝ විට දේශීතිවිලි මැඩවනවා. ඒ වගේම තමයි ප්‍රතිසංඛාණය කියලා නෝනින් කල්පනා කිරීම කියන්නේ. ද්වේෂය ආවට පස්සේ ද්වේෂ දිගේම දුවන්න දෙන්නේ නැතුව ඒක නතර කරා. සර්වචනාංශේ බෝධිසත්ව චරිතදී අසවල් අසවල් ජාතක කතාවල්දී කොච්චර දෝ තමන්ට සාධාරණ වෙද්දී කවමදාකවත් කිපින ප්‍රතිචාර දක්වේ නෑ. අපිට එච්චරම අමාරු. නමුත් අපි හිතන්න නරකයි අපිට දොස් කියද්දී අපේ වැරදි කියද්දී කරබනින් එක නොඳවකමක් කියලා නම් හිතන්න නරකයි. මගේ ජීවිතේ මන්ද කපු බෙදා ගන්න පුළුවන් කාරණාව තමයි හුඟක් කලකට මම ප්‍රතිචාර කෙරුවේ මම නෝන්දලෙක් නෙවෙයි කියලා පෙන්නනවා. මොන්දලේ කල් ගමන්නේ කෙලස් ඇති වෙන්නේ නැතුව යට වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා විශාල වෙනසක් මම දැක්ක මගේ ඇතුළේ. හැබැයි මේ තරම් නොන්දලියෙකුත් නෑ බලනකොට. තමන්ට කරන්න බැරි තමන්ට ප්‍රමාණ කරන්න බැරි ඒ ද්වේෂයේ කාරණාත්මක තුච්චාම තමන් තුල ද්වේෂය ඇති වෙලා තියෙන බව දන්නවා. ඒක දිගේ පස්තුත්තර බඳින ගත්තොත් ප්‍රීගේ වැඩි වෙන බව දන්න වෙලාවට අකුල ගන්න එකයි තියෙන්නේ. අර ඉබ්බා අතු ඇතුලට ගත්තා වගේ අකුල ගන්න එකයි. ඒ මිනිස්සු නම් බයයි. එනිසා මේ කැක්කුමක් නෙවෙයි. මේ රාදි ක්‍රියාත්මක වෙන අනේ හාමුදුරේ දැන්වත් ඉදිරියට එන්නේ කියලා බත්තරුණ දීලා තියෙනවා. අපි මොකද කරන්නේ? මේ ලෝකෙ තියෙන මහා ව්‍යාපාදේ කියන එකට සර්වචන්නාංශවත් මේ උත්තර දෙන්න හදන්නේ උප්පන්නං අජ්ජත්තං ව්‍යාපාද. සන්තං වා අජ්ජත්තං ව්‍යාපාද. සන්තං මේ අජ්ජත්තං ව්‍යාපාදෝතු පජාන. ඒක නැතුව කොහොමද අපි ආනන්දේදී ආපාදේ මේ සන්තෝෂ කරන්න හදන්නේ? ඒක හරියට අනුන්ට තරහ වෙලා ගහන්න අස්තු ගොඩක් අත ගන්නවා වගේ. අනුරතර ආයලා ගහන්න ගිනිගත් යකඩයක් අතර ගන්නවා. මේ තරම්නේ ප්‍රකටයි හැබැයි ඒ තරම් ප්‍රකටව Tamanට නම් පේන්නේ. ඉතින් නායට බලහින්න කාට නම් පොඩි අයට පවා පේනවා අනේ මේ ගුණවන්තයෝ කියලා දාන මේ සීලවන්තයෝ කියලා හදාන කරන මේ කුවකකන් නිසා අනේ අසුචි නේද අත ගන්නනේ අනේ ගිනි බෝල නේද අත ගන්නනේ කියලා පිටින් බලහින්න අත්අවුරුද්ද දරුවට පවා පේනවා. නමුත් අර ද්වේෂයේ තියෙන දුර්වලකම කියලා කියන්නේ ඒ පුදුලට පේනවා. එනිසා සර්වඥයන්ද පෙන්වන්න හදන්නේ නැහැ. උන්වන්ට කියන්නේ නම් දවසක තමන්ම දැකගත්තොත් නම් අන්න වටිනවා. මුන් මේක තමයි ඔය සත්‍යයේ තියෙන විශේෂ යදොම තියෙන්නේ. අමච්ඡන්දයට වඩා ද්වේෂයේ තියෙන නිසා හුඟක් වෙලාවට සාකච්ඡාවලදී කියන වචනයක් තමයි මගේ අද වැරදිච්ච වෙලාවට තමයි සතිය පිටා. පරිවිච්ච වෙලාවට තේරෙන සතිය තමයි හොඳට මතක හිටියේ. සියල්ල සමාදානයේ සත්‍ය යන වෙලාවට සතිය ඉච්චරම ප්‍රකට සේවයක් කරන්නේ. එනිසා සතිය අපිට නිතරම ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනවා. වැඩෙන් හදනකොට වැඩනකොට පස්සේ තුලා වෙනකොට පස්සෙත් ගාගන්න. ඒක ඒ නිසා කාමචන්ද නීවරණයට වඩා මේ ව්‍යාපාර නීවරණත් එක බලනකොට බොහොම කැපී පෙනෙන වෙනසක් ඇති කරනවා. හැබැයි මේ ඇතුලෙන් කතා කරනවා. තමන් අත්දකපු දේවල් වලින් කතා කරන පිටින් කෙරුවොත් නම් කිට්ටු කරන්නත් බැරි වෙන්න පුළුවන් සතිය තරහකට එක්ක. ක්‍රියාත්මක වෙනකොට නම් අසීමිත විශ්වජනක ප්‍රතිඵල ලැබලා තියෙන බව බටහිර මානව විද්‍යාව මානසික විද්‍යාවේ උත්තර දැනට හම් වෙලා තියෙන තොරතුරුෙන් පෙන්නනවා. ඒගොල්ලෝ විශාල වශයෙන් එක පතුරෝ. ඒ නිසා ඒ වාගේ අර කිය විදිහමයි තීහිත වෙන්නමයි භාවනාව ඉන්දිය සංවරය පරිසංකාන චිත්තය එහෙම නැත්නම් කල්යාණ මිත්‍යාශ්‍රය. එහෙම නැත්නම් සුදුසු කතා මේ සුදුසු කතා අරකට වචනයක් කතා කරන්න තියෙනවනේ ඇත්ත වශයෙන්ම මේ වැනි කතා ආකච්ඡා ප්‍රාශයකට මට සම්බන්ධ වෙච්ච දෙන්න වෙච්ච නිසා තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව හැඟීමක්වත් නැතාවි. මේ සාකච්ඡාවල්දී මට ඇතිවෙච්ච ප්‍රධානම දේ තමයි අපි ඔක්කොම ඉන්නේ අත්ත වශයෙන් බලනකොට එකම බෝප්පිය තමයි. අපි මේ ද්වේෂය ගැන කතා කරන්න හරිම බයයි. හරිම ලැජ්ජයි. නමුත් මේ සාකච්ඡාවකදී කිසි කෙනෙක් ඒ දැත්ත බය අතහැරලා මුචන්නේ අහික්කිත අහික්කිත ලැජ්ජ බය නෙවෙයි අපි සාකච්ඡා කිරීම වශයෙන් හෙලි කෙරුවොත් පේන්න පටන් ගන්නවා කොයි මල්ලේ කොයි කුරපයියේ කිල්ලෝට බලන හුණුතිය අපේ හංගන එක තමයි සදාචාරය කියලා හිතනවා මම කියන හංගනේක පුවට කමතිය අපි මේ මතු කරගන්නයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන අපි මතු කරන්නේ සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා ආශ්‍රය කරන්නේ අපි මේ මතු කරගන්නයි ධර්මයේ ආශ්‍රය කරන්නේ ඒක තමයි බණවන්නේ. දැන් ධර්ම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් සුසුසු තැන් වල කියන්නේ නරකයි ඔය කල්යාණ මිත්‍ර හම්බෙච්ච වෙලාදී ගුරුවරයා හම්බෙච්ච ආදී ඒකට ප්‍රතිකර්ම ඉගෙන ගැනීමට ලැජ්ජා කරනවා නම් ඒක සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා මොහොදිනා ලැජ්ජාවක් කියලා. උන්දයි පිටට ආවට පස්සේ අපි ඒක කියලා ඉල් කරන්නේ. උන්දේ රොඩ් වශයෙන් ගුරුවරයා ඒකට ක්‍රම තුලා දෙනවා. ඒ නිසා ව්‍යාපාරය අවසාන වශයෙන් සාකච්ඡා කරන්නේ ධර්ම සාකච්ඡාව නැත්නම් මේ දේට අදාළ සුදුසු ධර්ම කතා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම කතා ගොස් කියවම අහලා තියෙන දේවල්. ඒ වගේම මේ සාකච්ඡා කරපු අද්දකින් ගොස් මේ පිළිස අද්දකලා තියෙන දේවල්. මේවා පෙළගසා ගැනීම. ගොනු කර ගැනීම itu ආකල්ප පැවතිච්ච ප්‍රශ්න ඉදිරියට මේකට වඩා සාර්ථකව විසඳා ගැනීම. ඒ නිවර ධර්මවල තියෙන මේ අසීමිත බලය අධ්‍යාත්ම වශයෙන් හෝ බිඳ දාලා ඒ තමන්ගේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍ර සමීත්‍රිපත් කරගෙන ප්‍රතිපත්තාන දිගේ තව විදිහට ය아가න්න ශක්තිය ධෛර්යය බලය ලැබුවා කියලා ආර්ථනාවක් එක්කම අදට නිවර්ණ දේශනාවකින් හොනා. එත්තාවතාචම් මීහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බෝ දීවානුමෝදන්තු රබ්බ සම්පත්ති සිද්ධා එත්තාවතාචම් මීහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බෝ සුතානුමෝදන්තු සම්බදං තාති විද්‍යා එත්තාවකාදෙන් අනුහි සම්බතං පුඤ්ඤ සම්පදං දාතියේ සත්‍යානුමෝදං සෝරබ්බ සම්පatti විද්‍යා ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිද්දසා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිද්දසා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාලත්තා ච බුම්මත්තා දීවානාගාමි උද්ධිකා පුඤ්ඤං සම්මෝ දිස්වා යම් රක්ඛන්තු මන්තරං